ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ බුදුදහමේ හරිම වැදගත් සූත්‍රයක් ගැන මහා තණ්හා සංඛ්‍ය සූත්‍රය ඔව් ආයුබෝවන් මේක ඇත්තටම ගැඹුරු කාරණා කීපයක්ම සාකච්ඡා වෙන සූත්‍රයක් විශේෂයෙන්ම විඥානය ගැන තියෙන වැරදි මත සහ තණ්හාව මුල් වෙලා දුක හටගන්න හැටි ගැන. ඒක තමයි. අපිට ලැබිලා තියෙන මූලාශ්‍ර අනුව කතාව පටන් ගැනීමම සාති කියලා භික්ෂුවක්. එයාගේ තිබුණ වැරදි අවබෝධයක් නිසා නේද? හ්ම්. හරියටම හරි. කේවට පුත්‍ර සාති කියන මේ භික්ෂුව හිතාගෙන හිටියා මේ අපි කතා කරන විඥාණයම තමයි කිසි වෙනසක් නැතුව භවෙන් භවයට යන්නේ සැප දුක් විඳින්නේ කියලා. ඒ වගේම ඒක බුදුහාමුදුරුවෝම දේශනා කරපු දෙයක් කියලාත් එයා තදින්ම විශ්වාස කළා කියලානේ කියවෙන්නේ. ඔව්. ඒක තමයි ප්‍රශ්නේ උනේ. අනිත් භික්ෂුන් වහන්සේලා කොච්චර කිව්වත් සාතිහාමුදුරුවෝ ඒ අදහස අතෑරියේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේම මැදි හොත්ුණාද? අන්තිමේදී ඔව්. බුදුහාමුදුරුවෝම සාතිව ගෙන්නලා ඇහුවා සාති ඇත්තද ඔබ ඔහොම අදහසක් දරනවා කියන්නේ? ඒක මම දේශනා කළා කියලත් කියනවා කියන්නේ කියලා. සාතිහාමුදුරුවෝ මොකද කිව්වේ? එයා පිළිගත්තා එසේය ස්වාමීනි මම එහෙම තමයි ඔබ වහන්සේගේ ධර්මයේ තේරුම් ගත්තේ කියලා. හ්ම්. එතකොට තමයි බුදුහාඳුරෝ බොහොම පැහැදිලිවම කිව්වේ එහෙම නොවෙනස්ව යන සදාකාලික විඥානයක් ගැන තමන් වහන්සේ කවදාවත් දේශනා කරලා නැහැ කියලා. උන්වහන්සේ දේශනා කළේ විඥානය කියන්නේ අර හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්න දෙයක්, පටිච්ච සමුප්පන්න දෙයක් කියලා. හේතුවක් නැතුව හටගන්න බෑ කියදක නේද? හේතුවක් නැතුව හටගන්න බෑ. හේතුව නැති වෙනකොට ඒකත් නිරුද්ධ වෙනවා. මේක කොච්චර බරපතල වැරදි මතයක්ද කියනෝනා බුදුන් වහන්සේ සාති හාමුදුරුවන්ට මෝඝ පුරිස, ඒ කියන්නේ හිස් පුරුෂයා කියලා තමතනවා. එහෙම කිව්වද? ඔව්. මේ වගේ වැරදි දෘෂ්ටියක් දරන එක Tamanටත් අනිත් අයටත් ශාසනයටත් හානි කරයි. ඒකෙන් විශාල අකුසලයක් රැස් වෙනවා කියලා තව ධාරණය කළා. හරි. ඊට පස්සේ උන්වහන්සේ මේ සංකීර්ණ කාරණිය පැහැදිලි කරන්න උපමාවක් ගෙනාවා නේද ගින්න ගැන. ඕ ඕ හරිම ප්‍රායෝගික උපමාවක්. උන්වහන්සේ ඇහුවා ගින්නක් පත්තු වුණාම ඒකට නමක් කියන්නේ ඒකට පාවිච්චි කරපු දර අනුව නේද කියලා. ආ. දර වලින් පත්තු වුණ දර ගින්න. තනකොළ වලින් නම් තන ගින්න වගේ. හරියටම හරි. අන්න ඒ වගේම තමයි විඥානයත් හටගන්න හේතුව අනුව තමයි ඒකට නම ලැබෙන්නේ කියලා පෙන්නවා. ඒ කියන්නේ ඒ කියන්නේ ඇසයි රූපයයි නිසා හටගන්න දැනීමට කියනවා චක්කු විඥානය. කනයි ශබ්දයයි නිසා හටගන්න දැනීමට කියනවා සෝත විඥානය. දිවයි රසයයි නිසා જીවහා විඥානය. ওই විදියට. හරි හරි. ඉන්ද්‍රිය සහ අරමුණ එකතු වුණාම හටගන්න දැනීම. ඔව්. ඉතින් ඒ හේතුව නැති වුණොත් අරමුණ නැති වුණොත් ඉන්ද්‍රිය නැති වුණොත් ඒ ආදාළ විඥානියත් නිරුද්ධ වෙනවා. එතන ස්ථිරව නොවෙනස්ව පවතින දෙයක් නෑ. සාති හාමුදුරන්ගේ අදහසට සම්පූර්ණයෙන්ම විරුද්ධ ඒතට. සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ උන්වහන්සේ භික්ෂූන්ගෙන් ඇහුවා ඔබලා මේක තේරුම් ගන්නවද කියලා. භික්ෂුණ එක තහවුරු කළා. එතකොට මේ හේතුඵල ධාමය අර පටිච්ච සමුපාදයේ ක්‍රියාත්මක වෙන විදියත් විස්තර කළා නේද? ඔව් ඒක තමයි මේ සූත්‍රයේ හරය. උන්වහන්සේ පෙන්වා දුන්නා අවිද්‍යාව. ඒ කියන්නේ ඇත්ත නොදන්නාකම නිසා සංස්කාර. ඒ කියන්නේ අපි කරන හොඳ නරක දේවල් කර්ම රැස් කිරීම හටගන්නවා. සංස්කාර නිසා විඥාණය. විඥාණය නිසා නාම රූප. ඒ කියන්නේ මේ ශරීරයයි හිතේ ක්‍රියාවලියයි. නාම රූප නිසා සලායතන. ඒ කියන්නේ ඇස, කන, නාසය වගේ ඉන්ද්‍රිය 6. හරි. ආයතන නිසා ස්පර්ශය. ස්පර්ශය නිසා වේදනාව, සැප, දුක, මදහත් වේදනා. මෙතන නේද තීරණාත්මක තන වේදනාව නිසා. හරියටම හරි. වේදනාව නිසා තමයි තණ්හාව, ඒ කියන්නේ දැඩි ආශාව, ඇලීම හටගන්නේ. තණ්හාව. ඔව්. තණ්හාව නිසා උපාදානය. ඒ කියන්නේ තදින් අල්ල ගැනීම. උපාදානය නිසා භවය, ඒ කියන්නේ ආයෙත් උපදින්න හේතු වෙන කර්ම ශක්තිය හැදෙනවා. භවය නිසා ඉතින් ආයෙත් ඉපදීම ಜಾති. ඒක තමයි. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක, වැළපීම් මේ මුළු දුක්ඛ ස්කන්ධෙම හටගන්නවා. මේක තමයි අනුලෝම ක්‍රමය. දුක හටගන්න විදිහ. එතකොට මේකෙන් මිදෙන්නේ කොහොමද? පටිලෝම ක්‍රමය. ඒකත් පැහැදිලි කළා. අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති කළොත් එතකොට සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නැති වෙද්දී විඥානය නිරුද්ධ වෙනවා. ඔය විදිහට මුළු දායමයම ආපස්සට බිඳ වැටිලා අන්තිමට ජාති ජරා මරණ කියන දුක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. හ්ම් හරිම පැහැදිලි. උන්වහන්සේ භික්ෂුන්ගේ මේ එක එක පුරුක ගැන ආහනේද ගිය. ඔව් එකිනෙක හැව්වා. විඥාණයට හේතුව මොකද්ද? නාම රූපවලට හේතුව මොකද්ද? ඔහොම අහගෙන ගිහින් භික්ෂුන් ඒ හේතුඵල දහම හරියට තේරුම් අරන්ද කියලා තහවුරු කරගත්තා. ඊළඟට සූත්‍රයේ තව කාරණයක් එනවා මේ පැවැත්ම පෝෂණය කරන දේවල් ගැන. ආහාර වර්ග හතරක් වගේ. ඇත්තටම ජීවීන්ගේ පැවැත්මට හේතු වෙන මේ සසර දික් කරන ආහාර හතරක් ගැන දේශනා කරනවා. පළවෙනි එක තමයි කබලින්කාර ආහාර. ඒ කියන්නේ අපි කන බොන දේවල්. ගොරෝසු හෝ සියුම් භෞතික ආහාර. හරි. දෙවෙනි එක පස්ස ආහාර. ඒ කියන්නේ ඉන්ද්‍රියන් අරමුණවල ගැටීම, ස්පර්ශය. තුන්වෙනි එක මනෝ සංචේතනා ආහාර, සිතේ හටගන්නා චේතනා, කර්ම සකස් කරන චේතනා. හතරවෙනි එක හතරවෙනි එක තමයි විඥාන ආහාර. ඒ කියන්නේ නැවත නැවත ඉපදීමට හේතු වන විඥාණයම. මේ හැම ආහාරයකටම මුල මුල තමයි තණ්හාව. උන්වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා මේ ආහාර හතරම පවතින්නේ හටගන්නේ තණ්හාව නිසා කියලා. තණ්හාව තමයි මේ හැම දෙයකම ප්‍රභවය මුල. එතකොට තණ්හාව නැතිකොලොත් මේ ආහාරත් නැති වෙලා සසර ගමනත් නතර වෙනවා කියන එක. ඒක තමයි. තණ්හාව නිරුද්ධ වීමෙන් මේ සියලු ආහාර නිරුද්ධ වෙනවා. එතකොට භව ගමන නතර වෙනවා. මේකෙදි සාමාන්‍ය කෙනෙක්ගේ භික්ෂුවකගේ මාර්ගයේ වෙනසක් උපෙන්නුම් කරනවා නේද? ඔව්. සාමාන්‍ය අවිද්‍යාවෙන් ඉන්න කෙනා ඉන්ද්‍රියන්ට ලැබෙන අරමුණු වලට ඇලෙනවා, ගැටෙනවා. ප්‍රිය දේවල් ලැබුණම ඒකට සතුටු වෙනවා ඇලෙනවා නන්දි රාග. අප්‍රිය දෙයක් ලැබුණම දුක් වෙනවා, ගැටෙනවා. මේ ඇලීමයි ගැටීමයි නිසා වේදනාවන්ට බැඳෙනවා. තණ්හාව තව තවත් වැඩි කරගන්නවා. ඒ නිසා උපාදානයෙන් යුතුව කටයුතු කරලා ආය ආයෙත් භවයේ සකස් කරගන්නවා. නමුත් භික්ෂුවකගේ පිළිවෙත ඊට වඩා වෙනස්. ඔව් භික්ෂුවක් සීලේ රකින්නවා, ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනවා, සිහියෙන් නෝනින් කටයුතු කරනවා. එතකොට හිතේ තියෙන කෙලස් අර නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද වගේ දේවල් යටපත් වෙනවා. සිත දියුණු වෙනවා. සිත දියුණු වෙලා ධාන සමාපatti දක්වා වඩනවා. එහෙම දියුණු කරගත්තු පිරිසිදු හිතකින් යුතුව ලෝකයේ යථා ස්වභාවය ඒ කියන්නේ හැමදේම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අවබෝධ කරනවා. ඒ අවබෝධය නිසා. ඒ අවබෝධය නිසා ප්‍රිය අරමුණක් ලැබුණත් ඒකට ඇලෙන්නේ නැහැ. අප්‍රිය අරමුණක් ලැබුණත් ගැටෙන්නේ නැහැ. ලබන වේදනාව ඒක සැප වේදනාවක් වෙන්න පුළුවන් දුක් වේදනාවක් වෙන්න පුළුවන් උපේක්ඛා වේදනාවක් වෙන්න පුළුවන් ඒක සතුටින් භාරගන්නව ඒක ගිලෙන්නවත් ඒක අගය කරන්නවත් නැහැ නන්දි රාගය නැති වෙනවා හරියටම හරි නන්දි රාගය නැති වෙනකොට වේදනාවට බැඳෙන්නේ නැහැ එතකොට තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නැති වුනාම උපාදාන, භව, ජාති අර මුළු දුක්ඛ චක්‍රයම බිඳ වැටෙනවා. එතන තමයි විමුක්තිය නිවන. හරිව පැහැදිලි මේ සූත්‍රයේ අන්තිමටම තව විශේෂ උපදේශයක් තියවා නේද? ඒක ටිකක් පුදුම හිතෙන එකක්. ඔව් ඒක හරිම වැදගත්. බුදුහාමුදුරෝ අවසාන වශයෙන් දේශනා කරනවා මේ අවබෝධ කරගත්ත ධර්මයටවත් මේ නිවැරදි දැක්මටවත් සම්මා දිට්ඨියටවත් ඇලෙන්න එපා කියලා. ධර්මයටවත් ඇලෙන්න එපා. එපා කියලා. උන්වහන්සේ පහුරේ උපමාව ගෙනවා. ගඟකින් එතර වෙන්න පහුරක් පාවිච්චි කරනවා. ඒක හරිම ප්‍රයෝජනවත්. හැබැයි එතර වුණාට පස්සේ අර පහුර කරේ තියාගෙන යන්නේ නෑ නේද? නෑ නෑ ඒක අතහැරලා දාලා යනවා. අන්න ඒ වගේ නිවන අවබෝධ කරගන්න මේ ධර්මය කියන පහුර අත්‍යවශ්‍යයි. නමුත් නිවන අවබෝධ කළාට පස්සේ අර හරි දැක්මටවත් ධර්මයටවත් බැඳිලා ඉන්න අවශ්‍ය නෑ. ඒ බැඳීමත් අතහැරින්න ඕන. හරිම ගැඹුරු ඒ කාරණා. එතකොට මේ මුළු විග්‍රහයම අපිට පැහැදිලි වෙන්නේ විඥානය කියන්නේ ස්ථිර දෙයක් නෙමෙයි ආත්මයක් නෙමෙයි හේතු නිසා හටගෙන හේතු නැති වෙද්දී නිරුද්ධ වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. ඇත්තමයි. ඒ වගේම තමයි මේ නිමක් නැති දුක්ඛ චක්‍රයට මුල තණ්හාව කියන එකත් ඒ තණ්හාව හඳුනාගෙන ප්‍රඥාවෙන් යුතුය වේක ප්‍රහාණය කිරීම තමයි එකම විමුක්ති මාර්ගය කියන එකත්. මේ කාරණා ගැන හිතද්දී අපේ එදිනෙදා ජීවිතේටත් මේක කොයිතරම් අදාළද කියලා හිතනවා. ඔව් ඒක තමයි. අපිත් එක්ක තවදුරටත් හිතන්න මෙම් ප්‍රශ්නයක් ඉතුරු වෙනව නේද? අපි මේ සාමාන්‍ය ජීවිතයේදී අපි දකින, අහන, රස විඳින, ස්පර්ශ කරන දේවලට හරිම සියුම් විදියට අපි ඇලෙනවා, සමහර වෙලාවට ගැටෙනවා. මේ පොඩි පොඩි ඇලීම් ගැටීම් පවා අපි නොදැනුවත්වම අපිව මේ මහා දුක්ඛ චක්‍රයට තව තවත් බඳින්නේ කොහොමද? හ්ම්. ඒ බැඳීම ඇත්තටම හඳුනාගන්න, ඒවෙන් ටිකෙන් ටික හරි මිදෙන්න, අපේ හිත නිදහස් කරගන්න අපිට ඇත්තටම ප්‍රායෝගිකව මොනවද කරන්න පුළුවන් වෙන්නේ?